චූල අස්සපුර සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා අංගේසු විහෙරති අස්සපුරං නාම අංගානං නිගමෝත් తత్రకో భగవా භික්ඛු ආමන්තේසේ දික්ඛවෝති බඩන්තේ තිතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතදවෝච සමනා සමනාතිවෝ දෙක්ඛවේ ජනෝ සංජානාති තුම්හෙච පනකේ තුම්හෙති පුට්ඨා සමානා සමනම් හාති පටිජානාත තේ සංඝෝ භික්ඛවේ එවං සමඤ්ඤානං සතං එවං පටිඥානං සතං යා සමනසාමේචේ පටිපදා තං පටිපදං පටිපජ්ජිස්සාම ඒවන්නෝ අයං අම්හාකං සමඤ්ඤාච සත්‍යා භවිස්සති පටිඤ්ඤාච භූතාං යේ සංචමයං චේවර පින්ඩ පාත සේනාසන ගිලාන පච්චය බේසජ්ජ පරික්කාරං පරිබුඤ්ජාම තේසං තේඛාරා අම්හේසෝ මහප්පලා භවිස්සන්ති මහානි සංසා අම්මා කංචේ වායන් පබ්බජ්ජා අවංජා භවිස්සති සපලා සෞද්‍රයාති එවං හිවෝ භික්ඛවේ සික්ඛේ සම්බම් කතංච භික්ඛවේ භික්ඛෝන සමන සාමේචේ පටිපදම් පටිපන්නෝ හෝති යස්ස කස්සති භික්ඛවේ භික්ඛුනෝ අවිජ්ජාලුස්ස අවිජ්ජා අපහේනා හොන්තේ ව්‍යාපන්න චිත්තස්ස ව්‍යාපාදෝ අපහීනෝ හෝති කෝදස්ස කෝදෝ අපහීනෝ හෝති උපනාහිස්ස උපනාහෝ අපහීනෝ හෝති මක්ඛිස්ස මක්ඛෝ අපහීනෝ හෝති පලාපිස්ස පලාසෝ අපහීනෝ හෝති ඉස්සුකිස්ස ඉස්සා අපහීනා හෝති මච්චරේස මච්චරියං අපහේනං හෝති සටස්ස සාඨේයං අපහේනං හෝති මායාවිස්ස මායා අපහේනා හෝති පාපිච්ඡස්ස පාපිකා ඉච්ඡා අපහේනා හෝති මිච්ඡාදිට්ඨිස්ස මිච්ඡාදිට්ඨි අපහේනා හෝති ඉමේ සංකෝ අහං වික්ඛවේ සමන මලානම් සමන දෝසානං සමන කසඨානම් ආපායිකානං ථානානම් දුග්ගති වේදනියානම් අප්පහානාන සමන සාමීචේ පටිපදම් පටිපන්නෝති වදාමි සේයදාවේ වික්ඛවේ මට ජන්නාම ආවුද ජහතං උබතෝ දහරං තේතනිසිතං තදස්ස සංඝාටියා සම්පාරුතං සම්පලිවේටිතං තතෝපමාහං වික්ඛවේ ඉමස්ස වික්ඛුනෝ පබ්බජ්ජං වදාමි නාහං වික්ඛවේ සංඝාටේ කස්ස සංඝාටේ ධාරණ මත්තේන සාමඤ්ඤං වදාමි නාහං වික්ඛවේ අචේලකස්ස අචේලකමත්තේන සාමඤ්ඤං වදාමි නාහම් භික්ඛවේ රජෝ ජල්ලිකස්ස රජෝ ජල්ලික මත්තේන සාමඤ්ඤං වදාමි නාහම් භික්ඛවේ උදකෝරෝහකස්ස උදකෝරෝහක මත්තේන සාමඤ්ඤං වදාමි නාහම් භික්ඛවේ රුක්ඛ මූලිකස්ස රුක්ඛ මූලික මත්තේන සාමඤ්ඤං වදාමි නාහම් භික්ඛවේ අබ්බෝකාසිකස්ස අම්බෝකාශිකමත්තේන සාමඤ්ඤං වදාමි නාහම් භික්ඛවේ උබ්බට්ඨකස්ස උබ්බට්ඨක මත්තේන සාමඤ්ඤං වදාමි නාහම් භික්ඛවේ පරියාය බත්තිකස්ස පරියාය බත්තේක මත්තේන සාමඤ්ඤං වදාමි නාහම් භික්ඛවේ මන්තජ්ජායකස්ස මන්තජ්ජායක මත්තේන සාමඤ්ඤං වදාමි නාහං බෙක්ඛවේ ජටිල කස්ස ජටා ධාරණමත්තේන සාමඤ්ඤං වදාමි සංඝාටි කස්සචේ බෙක්ඛවේ සංඝාටේ ධාරණමත්තේන අවිජ්ජාලුස්ස අවිජ්ජා පහේයත ව්‍යාපන්න චිත්තස්ස ව්‍යාපාදෝ පහේයත කෝධනස්ස කෝධෝ පහේයත උපනාහිස්ස උපනාහෝ පහේයත මක්කෙස්ස මක්ඛෝ පහේයත පලා සිස්ස පලාසෝ පහේයත ඉස්සකෙස්ස ඉස්සා පහේයත මච්චරිස්ස මච්චරියං පහේයත සටස්ස සාඨේයං පහේයත මායාවිස්ස මායා පහේයත පාපේච්ඡස්ස පාපිකා ඉච්ඡා පහේයත මිච්ඡාදිට්ඨිකස්ස මිච්ඡාදිට්ඨි පහේයේත තමේනම් මිත්‍යාමච්ඡා ඥාතිශාලෝ හිතා ජාතමේව නං සංඝාටිකං හරේයොම් සංඝාටිකත්තමේව සමාදපේයොම් ඒ හේතුම් භද්‍ර මුඛ සංඝාටිකෝ හෝහි සංඝාටිකස්සතේ සතෝ සංඝාටේ ධාරණමත්තේන අවිජ්ජාලොස්ස අවිජ්ජා පහේයසති ව්‍යාපන්න චිත්තස්ස ව්‍යාපාදෝ පහේයසති කෝදනස්ස කෝදෝ පහේයසති උපනාහිස්ස උපනාහෝ පහේයසති මක්ඛිස්ස මක්ඛෝ පහේයසති පලාසිස්ස පලාසෝ පහේයසති ඉස්සුකිස්ස ඉස්සාපහේ ඉස්සති මච්චරිස්ස මච්චරියං පහේ ඉස්සති සටස්ස සාටේයං පහේ ඉස්සති මායාවිස්ස මායාපහේ ඉස්සති පාපිච්ඡස්ස පාපිකා ඉච්ඡා පහේ ඉස්සති මිච්ඡා දිට්ඨිකස්ස මිච්ඡා දිට්ඨි පහේ ඉස්සති තේ යස්මාචකෝ අහං භික්ඛවේ සංඝාටිකම්පේ ඉදේකච්ඡම් පස්සාමේ අබේජ්ජාලුම් ව්‍යාපන්න චිත්තං කෝධනං උපනාහින් මක්ඛින් පලාසින් ඉස්සුකින් මච්චරින් සඨං මායාවෙන් පාපිච්ඡං මිච්ඡාදිට්ඨින් පස්මාන සංඝාටිකස්ස සංඝාටේ ධාරණමත්තේන සාමඤ්ඤං වදාමේ අචේලකස්සචේ භික්ඛවේ පේයාලම් රජෝ ජල්ලිකස්සචේ භික්ඛවේ පේයාලම් උදකෝරෝහකස්සචේ භික්ඛවේ පේයාලම් රුක්ඛමූලිකස්සචේ භික්ඛවේ පේයාලම් අබ්බෝකාසිකස්සචේ භික්ඛවේ පේයාලම් උබ්බට්ඨකස්සචේ භික්ඛවේ පේයාලම් පරියාය බස්සිකස්සචේ භික්ඛවේ තේයාලම් මන්තජ්ජාය කස්සචේ භික්ඛවේ තේයාලම් ජටිල කස්සචේ භික්ඛවේ ජටා ධාරණ මස්සේන අවිජ්ජාලුස්ස අවිජ්ජා පහේයේත ව්‍යාපන්න චිත්තස්ස ව්‍යාපාදෝ පහේයේත කෝදනස්ස කෝදෝ පහේයේත උපනාහිස්ස උපනාහෝ පහේයේත මක්ඛිස්ස මක්ඛෝ පහේයේත පලාසිස්ස පලාසෝ පහේයේත ඉස්සුකිස්ස ඉස්සා පහේයේත මච්චරිස්ස මච්චරියං පහේයේත සටස්ස සාටේයං පහේයේත මායාවිස්ස මායා පහේයේත පාපෙච්ඡස්ස පාපිකා ඉච්ඡා පහේයත මිච්ඡාදිට්ඨිකස්ස මිච්ඡාදිට්ඨේ පහේයත තමේනං මිත්‍යාමච්ඡාඥාති සාලෝහිතා ජාතමේවනං ජටිලකං කරෙය්‍යොම් ජටිලකත්තමේව සමාදපෙය්‍යොම් ඒහි ත්වම් භද්‍ර මුක ජටිලකෝ හෝහි ජටිල කස්සතේ ජටා ජටා ධාරණ මස්සේන අවිජ්ජා ලුස්ස අවිජ්ජා පහේ ඉස්සති ව්‍යාපන්න චිත්තස්ස ව්‍යාපාදෝ පහේ ඉස්ස කෝධනස්ස කෝධෝ පහේ ඉස්සති උපනාහිස්ස උපනාහෝ පහේ ඉස්සති මක්ඛිස්ස මක්ඛෝ පලායිස්සති පලාසිස්ස පලාසෝ පහේ ඉස්සති ඉස්සුකිස්ස ඉස්සා පහේ ඉස්සති මච්චරිස්ස මච්චරියං පලා ඉස්සති සටස්ස සාඨේයං පහේ ඉස්සති මායාවිස්ස මායා පහේ ඉස්සති පාපිච්ඡස්ස පාපිකා ඉච්ඡා පහේ ඉස්සති මිච්ඡාදිට්ඨි කස්ස මිච්ඡාදිට්ඨි පහේ ඉස්සතේතේ යස්මාචකෝ අහං භික්ඛවේ ජටිලකම්පේ ඉදේ කච්ඡම් පස්සාමි අවිජ්ජාලොම් ව්‍යාපන්න චිත්තම් කෝදනං උපනාහෙන් මක්ඛෙන් පලාසෙන් ඉස්සුකින් මච්චරෙන් සටන් මායාවෙන් පාපෙච්ඡම් මිච්ඡා දෙට්ඨෙන් තස්මාන ජටිල කස්ස ජටාධාරණ මත්තේන සාමඤ්ඤං වදාමි කතංච බික්ඛවේ බික්ඛෝ සමන සාමේචේ පදම් පටිපන්නෝ හෝති යස්ස කස්සති බික්ඛවේ බික්ඛුනෝ අවිජ්ජාලුස්ස අවිජ්ජා පහේනා හෝති ව්‍යාපන්න චිත්තස්ස ව්‍යාපාදෝ පහේනෝ හෝතේ කෝධනස්ස කෝධෝ පහේනෝ හෝති උපනාහිස්ස උපනාහෝ පහේනෝ හෝති මක්ඛිස්ස මක්ඛෝ පහේනෝ හෝති ඵලාසිස්ස ඵලාසෝ පහේනෝ හෝති ඉස්සොකිස්ස ඉස්සා පහේනා හෝති මච්චරිස්ස මච්චරියං පහේනං හෝති සටස්ස සාඨේයං පහේනං හෝති මායාවිස්ස මායා පහේනා හෝති පාපෙච්ඡස්ස පාපිකා ඉච්ඡා පහේනා හෝති මිච්ඡා දිට්ඨිකස්ස මිච්ඡා දිට්ඨේ පහේනා හෝති ඉමේ සංකෝ අහං දෙක්ඛවේ සමනමලානං සමන දෝසානං සමන කසටානං ආපායිකානං ඨානානං දුක්ගති වේදනීයානං පහනා සමන සාමේති පටිපදම් පටිපන්නෝ තිවදාමි සෝ සබ්බේ හේමේහි පාපකේහි අකුසලේහි ධම්මේහි විසුද්ධමත්තානං සමනුපස්සති තස්ස සබ්බේහි ඉමේහි පාපකේහි අකුසලේහි ධම්මේහි විසුද්ධමත්තානං සමනුපස්සතෝ පාමුජ්ජං ජායතේ පමුදිතස්ස පේතේ ජායතේ තේති මනස්සකායෝ පස්සම්බතේ පස්සද්ද කායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියති සෝමෙත්තා සාගතේන චේතසා ඒකන්දි සම්පරිත්වා විහෙරති තතහා ဒ ුතියං තතහා සතියං තතහා චතුත්ථං ඉති උද්ධමදෝ තිරියං සබ්බදේ සබ්බත්තථාය සබ්බාවන්තං ලෝකං මෙත්තාසගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරති කරුණාසගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහෙරති තතහා ဒ ුතියං තතහා සතියං තතහා චතුත්ථෙන් ඉති උද්ධමදෝ පිරියං සබ්බදේ සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං කරුණාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරති මුදිතාසාගතේන චේතසා ඒකන්දි සම්පරිත්වා විහෙරති තතහා ဒ ුතියං තතහා චතියන් තතහා චතුත්ථෙන් ඉති උද්දමදෝ තිරියං සබ්බදේ සබ්බාත්තතාය සම්භාවන්තං ලෝකං මුදිතා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරති උපේක්ඛා සහගතේන චේතසා ඒකං විසම් පරිත්වා විහෙරති තතහා ဒ ුතියං තතහා සතියං තතහා චතුත්ථං ඉති උද්දමදෝ තිරියං සම්බදේ සම්බත්තතාය සම්භාවන්තං ලෝකං උපේක්ඛා සාගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිස්වා විහෙරති සේයතාවේ බෙක්ඛවේ පොක්කරණේ අච්ඡෝදිකා සාතෝදිකා සීතෝදිකා සේතකා සුපතිත්ථා රමණීයා පුරච්චිමාය චේපි දිසාය පුරිසෝ ආගච්ඡේය ධම්මාභිසත්ථෝ ධම්මපරේතෝ කිලන්තෝ අසිතෝ පිපාසිතෝ සෝතම් පොක්කරණින් ආගම්ම විනේය උදක පිපාසං විනේය ධම්ම පරිලාහං පච්චිමාය චේපි දිසාය පුරිසෝ ආගච්ඡේය තේයාලම් උත්තරාය චේපි දිසාය පුරිසෝ ආගච්ඡේය තේයාලම් දක්ෂිනාය චේපි දිසාය පුරිසෝ ආගච්ඡේය තේයාලම් යතෝ කුතෝ චේපිනම් පුරිසෝ ආගච්ඡේය ධම්මාභිසත්තෝ ධම්මපරේතෝ කිලන්තෝ තසිතෝ පිපාසිතෝ සෝතම්පොක්කරණෙන් ආගම්ම විනේය උදක පිපාසං විනේය ගම්ම පරිලාහං ඒවමේව කෝ භික්ඛවේ කත්තිය කුලා චේපේ අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති සෝච තතහගතප්ප වේදිතං ධම්ම විනයං ආගම්ම එවං මෙත්තං කරුණං මුදිතං උපේක්ඛං භාවේत्वा ලබති අජ්ජත්සං වෝපසමං අජ්ජත්සං වෝපසමා සමනසානේති පටිපදං පටිපන්නෝති වදාමි බ්‍රාහ්මන කුලාචේති පේයාලම් වෙස්ස කුලාචේති පේයාලම් සුද්ධ කුලාචේති පේයාලම් යස්මා කස්මා චේපි කුලා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති සෝච තථාගතප්ප වේදිතං ධම්ම විනයං ආගම්ම එවං මෙත්තං කරුණම් මුදිතං උපේත්තං භාවෙත්වා ලබති අජ්ජස්සං ඕපසමං අජ්ජත්තං ඕපසමා සමනසානේති පටිපදං පටිපන්නෝති වදාමි කස්සිය කුලාචේති අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති සෝච ආසවානං කය අනාසවං චේතෝ විමුක්තිං සංඥා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරති ආසවානං කය සමනෝ හෝති බ්‍රාහ්මන කුලාචේතේ තේයාලම් වෙස්ස කුලාචේති තේයාලම් සුද්ධ කුලාචේති තේයාලම් යස්මා කස්මාචේති කුලා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති සෝච ආසවානං khයා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දෙත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරති ආසවානං khයා සමනෝ හෝති තී ඉදම වෝච භගවා අච්චමනාතේ බික්ඛු භගවතෝ භාසිතං අබිනන්දුන්ති චූල අස්සපුර සුත්තම් දසමං මහා යමක වග්ගෝ චතුත්ථෝ තස්ස වග්ගස්ස උද්දානම් ජිජ්ජකශාල වනං පරිහාසුං පාපිමතෝ පුනසච්ච නිසේදෝ වන්නපසීලන තාදේච ඉන්දෝ කේවට අස්ස පුරං ජටිලේනාති